සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් වූ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ලබාගත් මනුස්ස ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. එමනම් ඒ උතුම් වූ භාගතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම එහෙම පහළ වුණත් අපි ඒ කාලවල මනුස්ස ජීවිත ලබන්නේ ඉතාමත් කලාතුරකින් මනුස්ස ජීවිතයක් ලබන. ධර්මය ඇහෙන්නේ කලාතුරකින්, මනුස්ස ජීවිතයක් ලබන්නේ කලාතුරකින්, බුද්ධෝත්පාද කාලයක් ලැබෙන්නේ කලාතුරකින්. ඒ නිසා මේ ෂණ සම්පත්තිය කියන එක ලැබෙන්නේ තා කලාතුරකින්. ඉතින් මේ ලබාගත් ශන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නෙත් ඊ타ත්ම අල්ප දෙනයි. එහෙමනම් මේ පින්නතුන් අද දවසේ මේ විදියට තමන්ගේ කය සංවර කරගෙන වචනය සංවර කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ ධර්මයේ හිත තුල කිඳා බහින්න පටන් ගන්නවා. ඒ තුලින් තමන්ගේ චිත්තසංතානය තුල තියෙන රාග දෝෂ මෝහ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. දේදා භාගතුන් වහන්සේ කාලනම් අවසානයේ ධර්ම දේශනාව අවසානයේ බොහෝ විට මඟපල ලැබලා නැගිටිනවා. අදත් එහෙම බැරි කමක් නැහැ. නීවරණයටපත් වුණා නම් සමාධි වැඩිලා ප්‍රඥාව පහළ වුණා නම් ඒ විදිහට අදත් හරි ධර්මයක් ඇහෙනවා නම් Tamante මගපල ආදිය ලබන්න පුළුවන්. ඉතින් ඒකට එදාට වඩා මහන්සියක් වෙන්න වෙනවාද හැබැයි. මොකද එදා හිටපු ඒ උග්ගටිතඤ්ඤ පොජ්ජලයෝ අද නැහැ. මහා පුණ්‍යවන්තය වෙන භාගතුන් වහන්සේ වැඩ වාසය කරනකොට පහළ වෙන්නේ. ඉතින් අද එහෙනම් ටිකක් මහන්සි වෙන්න නම් මේ ධර්මය අවබෝධ කරගන්න වෙනදට වඩා. බුදු සාසනය ක්‍රමක්‍රමෙන් විනාශ වෙලා යන්නේ. ඒ නිසා විනාශ වෙලා යන බුදු සාසනේ අපි අවබෝධ කරගත්තොත් අපේ චිත්තසංතානයේ පළපදයන් කරගත්තොත් තමයි මේ බුදු සාසනය රැකෙන්නේ. ඉතින් අද මම ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන පින්නතුනේ භාගතුන් වහන්සේ විසින් වාසය කරන ලද විහාර හතරක් පිළිබඳ භාගතුන් වහන්සේ පෙන්වනවා. විහාර හතරක් කියපුවම මේ හිටපු අරම්මිස රම්මිසුබ මාලිගා ඒ වගේ ගිහි ගෙදර හිටපුවා. ඊට පස්සේ ජේතවනාරාමේ, වේළුවනාරාමේ මේ විදිහට මිගාරුමාත් ප්‍රාසාදේ ඒ වගේ ඉවත් අපි කියන්නේ විහාර කියලා. ඒවා භෞතිකව තියෙන දේවල් පින්නතුනේ. නමුත් මේ චිත්තසංතානය තුළ ඇති කරගන්නා වූ ඒ හිතේ ඇතිවෙන දියුණුවත් එක්ක ඒ හිත වාසය කරන විහාර හතරක් භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒවට තථාගත විහාර, අරිය විහාර, භක්ම විහාර කියන නම් වලින් හඳුන්වලා තියෙනවා. ඉතින් මේ විහාර හතර පෙන්වන්නේ භාගතුන් වහන්සේ දිබ්බ විහාර කියලා පෙන්නනවා. ඊළඟට බ්‍රහ්ම විහාර කියලා පෙන්නනවා ආනින්ජ විහාර කියලා පෙන්නනවා ඒ වගේම අරිය විහාර කියලා පෙන්නනවා මෙන්න මේ විහාර හතර ගැන තමයි මේ පින්නතුන් අද ඉගෙන ගන්නේ ඉතින් මේකට හොඳ සූත්‍ර දේශනාවකුත් තියෙනවා සංයුක්ත නිකායේ පස්වෙනි සංයුක්ත නිකායේ පොතේ බුද්ධ ජයන්ති පොත්වල ඒකේ දෙවෙනි කොටසේ පස්වෙනි පොතේ දෙවෙනි කොටසේ මේ සූත්‍ර දේශනාව තියෙන ආනපාන සතිය එහෙම නැත්නම් ආනපාන වග්ගය කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙනවා ඉච්ඡානංගල කියලා සූත්‍රය. ඉතින් භාගතුන් වහන්සේ ඉච්ඡානංගල කියන මේ නුවර ඒ ගමේ වැඩ වාසය කරන කාලේ භාගතුන් වහන්සේ එක්තරා වස් කාලයකදී භාගතුන් වහන්සේ කියනවා වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා මහණෙනි. ඔබලා ගෙන් කවුරු හරි පින්නපාතය ගේන භික්ෂුවක් හැර මං තනියම වාසය කරන්නයි යන්නේ. ඒ එකලා විහාරයේ එහෙම නැත්නම් තනියම වාසය කරන ඒ තැනට පින්නපාතයේ ගේන භික්ෂුන් වහන්සේ නමක් හැර වෙන කෙනෙක් එතෙන්න එන්න එපා. මං තනියම භාවනා කරනවා. එහෙම නැත්නම් මේ තනියම මේ විදිහට හුදකලාව වාසය කරනවා. ඒ වගේම භාගතුන් වහන්සේ ඉච්ඡානංගල ගමේ විදිහට ඒ වනල හැබේ තනියම වාසය කරන භික්ෂුන් වහන්සේ නමක් විතරක් එක්කෙනෙක් විතරක් ගිහින් දාන ටික දීලා එන ඉච්චරයි. ඉතින් මාල්තුන්ට පස්සේ උන්වහන්සේ නැවත භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා අහනවා මහණෙනි මම දැන් මාස 3ක් මේ විදිහට භාවනා කරා. එතකොට අන් පිරිවැජියෝ ඉන්නවා. ඒ වගේම අන්‍ය ආගමිකයෝ ඉන්නවා. බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ වගේ කට්ටිය ඉන්නවා. එයා ඇවිල්ලා භාගතුන් වහන්සේ මේක තථාගත තරහ සම්මා සම්බුදුවරේ මොකක්ද මොන භාවනාවද මොන විදිහටද භාවනා කරගෙන මේ විදිහට හිටියේ කියලා ඇහුවොත් ඔබ වහන්සේලා මොකක්ද දෙන උත්තරේ කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා නිහඬ වෙනවා. උන්වහන්සේ කියනවා මම ඒ කාලේ වැඩ වාසය කරේ මේ ආනපාන සති සමාධිය වඩ아가ගෙන තමයි හිටියේ. ඒ තුලින් මම මේ විදිහට ආර්ය විහාරය තුල හිටියා. තථාගත විහාරය තුල සිටියා බ්‍රහ්ම විහාරය තුල සිටියා කියලා පෙන්නනවා. එතකොට මොකද්ද පෙන්නතුනේ මේ එතන පෙන්නන්නේ? භාගතුන් වහන්සේ නමකට පමණක් සමවදින්න පුළුවන් සමාපත්තියෙන් තියෙනවා. ඒ සමාපත්තියන් වලට භාගතුන් වහන්සේ විතරම යන්න පුළුවන්. අන්න ඒවට කියනවා තථාගත විහාර කියලා. මේක අපිට යන්න පුළුවන් එකක් නෙවෙයි. තවත් බුදු කෙනෙකුට පමණයි මේ විහාරවලට යන්න පුළුවන්. අපි ඒවා ගැන දන්නේ නැහැ. භාගතුන් වහන්සේ නමකට පුළුවන් කියලා තියෙන ධර්මයේ සඳහන් වෙනවා. කෝටි ලක්ෂ 24ක් සමාපත්තීන් වලට සමවදින්න. එතකොට භාගතුන් වහන්සේ තව අවස්ථාවක දේශනා කරනවා මහණෙනි මේ උච්චාසයන මහාසයන කියන තැනදී ඒව පරිහරණය කරන්න භික්ෂුන් වහන්සේලාට සුදුසු නැහැ. ඊටමත් වටිනා ඔය බුමුතුරුණු ඒ වගේ ඇඳන් වලට දාන ඒ වගේ රෙදි ඒ වගේ ඒවා භික්ෂූන්ට පරිහරණයට සුදුසු නැහැ කියලා කියන ඊටම සුකෝභෝගී ඒවා. ඉතින් ඒවා ලැබුණත් පරිහරණය කරන්නත් එපා කියලා කියනවා. මොකද ඒ වගේන් අපිට කාමයන් උද්දීපනය වෙන්න පුළුවන් නිසා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන අයව මොනවරත් මහණෙනි මම මේ විදිහට උච්චාසයන මහාසයන පාවිච්චි කරනවා මොනවාද මේ උච්චාසයන මහාසයන ඒක තමයි දිබ්බ විහාර බ්‍රහ්ම විහාර ආනන්ද විහාර ඒ වගේම අරිය විහාර කියන මේ හතර හතර පින්නතුනේ යම්කිසි කෙනෙක් භාගතුන් වහන්සේගේ සරණ ගිහිල්ලා උන්වහන්සේගේ සෙවණේ ඉන්නවා නම් මෙන්න මේ විහාරවල ඉන්න ඕනේ පින්නතුනේ. මේ විහාරවල ඉන්න කෙනා තමයි භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිහිල්ලා උන්වහන්සේගේ ආරක්ෂාව යට තියෙන කෙනා. ඉතින් අපි කොහොමද මේවා ලබාගන්නේ? භාග්‍යතුන් වහන්සේ තිච්ඡානංගල සූත්‍ර දේශනාවේ පෙන්නනවා මෙච්චර භාගතුන් වහන්සේ නමක් කියලාත් භාගතුන් වහන්සේටත් ඒ විදිහට ඒ විහාර තුල ඉන්නකොට ditta ධම්ම සුඛ විහරණයක් වෙනවා කියලා. දැන් බලන්න එතන තියෙන ගැඹුරු කාරණාව තමයි බුදු උනත් භාගතුන් වහන්සේ නමක් උනත් භාවනා කරනවා. ඒ විදිහේ විහාරවල උන්වහන්සේලා තියෙනවා. දැන් ගොඩක් මිනිස්සු භාවනා කරනවා කරන වෙලාවට විතරක් කරලා ඊට පස්සේ කරන්නේ නැහැ. මොකද දැන් ඇති දැන් අපි දන්නවා කියලා ඉතයි ඉන්නේ. ඒ වුණත් බාන්න බාන්න පින්නතුට මෙතන භාගතුන් වහන්සේත් භාවනා කරනවානේ. භාගතුන් වහන්සේ මේ විදිහට භ්‍රමචර්යාවේ ඔක්කොම කිස නිම කරලා හිටියත් ditta ධම්ම සුඛ විහරණයට මේ දිබ්බ විහාර, බ්‍රහ්ම විහාර, ආනිඤ්ජ විහාර, අරිය විහාර තුල ජීවත් වෙනවා. දැන් පින්නතර මේ විහාර අතර ගැන අපි බලමු කොහොමද මේ විහාර එහෙම නැත්නම් මේ මේ කාරණා හතර ගැන අපි බලමු. පළවෙනි කාරණාව තමයි දිබ්බ විහාරය කියන එක. එතකොට මේ දිබ්බ විහාරය කියන්නේ පින්නතුනේ ධාන හතරට. ධාන හතර කියපුවාම පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුර්ථ ධානය. එතකොට භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්න කලිනුත් මේ විහාර හතර තිබුණා පින්නතුනේ. මේ විහාර හතරට කලින් මේ ධාන හතර තිබුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ ලෝකයට පහළ වුණාට පස්සේ මේ තියෙන ධාන හතරට අලුත් අර්ථකථනයක් ඇති වෙනවා. දැන් භාගතුන් වහන්සේට කලින් පහළ වෙන්න කලින් හිටියා කවුද? මේ උද්දකරාම් පුත් ආලාර කාලා වගේ අය. ඒ අය ධානය ඇති කරගෙන හිටියා. හැබැයි ඒ ධාන පින්නතුනේ ඒ ධාන සම්පූර්ණයෙන්ම ඒවා නීවරණ යටපත් කරනවා පමණයි නිර්වාණයට උපකාර කරන්න එතනින් එහාට අපි ගමනක් යන්න ඕන. එතකොට අපි යම් කිසි විදිහකට සීලයක් අපි ගාව නැත්තම් ඒ කියන්නේ භාගතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන සීලයක් තුල ඉඳගෙන ඒ කියන්නේ අපි ප්‍රාණඝාතයෙන් අයින් වෙලා ඒ වගේම කාමීත්‍යාචාරයෙන් අයින් වෙලා ඒ වගේ අනුන්ගේ දේවල් ගන්න එක හොරකමෙන් අයින් වෙලා කය සංවර කරගෙන ඒ වගේ වචනේ සංවර කරගෙන යම් කිසි කෙනෙක් සීලයක් තුල ඉන්නවා නම් අන්නේ සීලය තුල ඉන්න කෙනාට පුළුවන් පින්නතුනේ මේ සමාධිය ඇති කරගන්න. එහෙනම් මේ සමාධියක් ඇති කරගන්න මෙයා මොකද්ද කරන්න ඕනේ? මේ සමාධිය දිබ්බ විහාරයට යන්න නා. එතකොට සාමාන්‍යයෙන් එදා තිබුණු ඒ බුදු පියාණන් වහන්සේ ඉන්න කාලේ කලින් තිබුණු ඒ සුස්ම රැල්ල අල්ලගෙන එහෙම නැත්නම් කසිනයක් එහෙම නැත්නම් ඒ භාවනා කරගෙන ඒ අය ගිහිල්ලා අවසානයේට නේව සංඥා නා සංඥා දෙන දක්වා උන දිනු කරා. හැබැයි ඒගොල්ලෝ කවුරුවත් දැනගත්තේ නෑ මේ හැමතැනම දුක තියනවා කියන එක. ඒ නිසා මේ දුක තියෙන තැන ඒක තමයි පරම සැපේ කියලා අල්ලගත්තේ. දැන් ආලාර කාලාම හත් වෙනි ධානය අල්ලගත්තා. ආකින්චඤ්ඤායතනේ. උද්දකරාම පුත්ත නේව සංඥා නා සංඥායතනේ අල්ලගත්තා. ඒකම තමයි නිත්‍යය කියලා. නමුත් පින්නතුනේ භාගතුන් වහන්සේ දේශනා කරා ඔක්කොම හැම තැනම දුක තියෙනවා කියන එක. ඒ නිසා තමයි භාගතුන් වහන්සේගේ ධර්මය අහපු කෙනෙක්, දැනගත්ත කෙනෙක්, අවබෝධ කරගත්ත කෙනෙක් යම් කිසි ටිකකට කනට අහගත්ත කෙනෙක් මේ ලෝකයේ දුකයි කියලා. කොහේ ඉපදුණත් සංසාරේ කොතන ඉපදුණත් දුකයි කියන අවබෝධ කරගත්තා නම් යම් කිසි කෙනෙක් එහා මේ ධානය වඩන්නේ පින්නතුනේ මේවා අල්ලගන්න නෙවෙයි මේක ධානයක්වත් අල්ලගන්නේ නැහැ එයා ඔක්කොම මේවා වඩන්නේ ඒවා පදනම් කරගෙන ඊළඟ පඩියට නගින්න. එහෙම නැත්නම් ඊළඟ අදියරට යන්න. ඉතින් කොහොමද අපි මේ ධානා ටික භාගතුන් වහන්සේ දේශනා කරපු මේ දිබ්බ විහාර වලට යන්නේ? එතකොට අර ආලාර කාලම කාලම ඇති කරගත්ත ඒ තියෙන ධාන ඒවා ලෞකිකයි. එතකොට මේ නිර්වාණයට යන ධානය ඇති කරගන්නකොට අර දුක්ඛ ආර්ය සත්‍ය යම් කිසි විදිහකට හරි අවබෝධ කරගෙන මෙයා මේක වඩනකොට තමයි ඒවා ආර්ය ධානය එහෙම නැත්නම් නිර්වාණයට යන මේ ධාන බවට ඒවාපත් වෙනවා. ඉතින් එහෙමනම් අපි මොකද කරන්නේ? මෙතනදී අපි එහෙමනම් කරන්න ඕනේ අපි මේ කාමයන්ගෙන් අයින් වෙන්න එපා. විවෙච්චේව කාමේ විවෙච්ච අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං වේකජම් ප්‍රීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජේ හිරතිනේ. එහෙනම් කොහොමද මේ ධානයට යන්නේ? ඉතින් අපි ආනපාන සතිය ඒ වගේ අරමුණක් නිමිත්තක් අරගෙන අපි නෙක්ඛම්ම නිමිත්තක් එහෙම නැත්නම් ලෝකේ අතහරි නිමිත්තක් එහෙම නැත්නම් අසුබේ වගේ නිමිත්තක් අරගෙන කෙස් ලොම් නියඳත් යන ආදි වශයෙන් මේ නිමිත්ත දිගින් දිගට මේ විතක්කේ දිගින් දිගට ਵਿਚාරය කරනකොට මොන විතක්කයක්ද මේ ਵਿਚාරය කරන්නේ? නෙක්ඛම්ම විතක්කයක් පින්නතුනේ. ලෝකේ අතහරින නිමිත්තක් අරන් අපි දිගටම ਵਿਚාරය කරනකොට අන්න මෙයා ලෝකේ අතහරින මේ විතක්කේ තුලම ਵਿਚාරේ පාත්තනොට ඒ තුලම ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත පළවෙනි ධ්‍යානට යපත් වෙනවා. ඉතින් එහෙමපත් වුනහම යම් කිසි කෙනෙක් අවබෝධයක් නැත්තම් මේක සුඛයි හරි හරි සනීපයි හරි හොඳයි කියලා යම් කිසි කෙනෙක් ගන්න මොහොතේ අන්න එයා පින්නතුනේ එතන අනිත්‍ය දකින්න නැති හින්දා ඒකත් මේ ඇති වෙලා නැති වෙලා යන ධානයක්. මේකත් මං හේතුප්‍රත්‍යයෙන් සකස් කරගත් එකක් කියලා එයා දන්නේ නැත්තම් ඒක නිට්ටයයි කියලා අරන් ඒක මම මගේ කියලා ගන්නවා. ඉතින් එතකොට එයාට නිවනක් යන්නේ නැහැ. නිවනට යන්න බෑ. හැබැයි භාගතුන් වහන්සේ දේශනා කරන ඔතන ගියත් ඕකත් අනිත්‍ය වශයෙන් දකි. ඕකත් සම්පූර්ණම ඇති වෙච්ච නැති වෙච්ච දෙයක් හේතුඵල ධර්මතාවයක් තියෙන කියලා අවබෝධ කරගත්ත කෙනා එයා පළවෙනි ධානය ඇලෙන්නේ නැහැ. ඒක විතක් ਵਿਚාර අතහැරලා ප්‍රීතියට යනවා එයා. ඒතර ප්‍රීතිය අල්ලගෙන ඉන්න දෙවෙනි ධ්‍යානට යනවා, තුන්වෙනි ධ්‍යානට යනවා, සුඛය අල්ලගෙන තියෙනවා. හතරවෙනි ධ්‍යානට යනවා, උපේක්ඛාව අල්ලගෙන තියෙනවා. මෙන්න මේ හතර යම්කිසි කෙනෙක් ප්‍රගුණ වෙනවා නම් ප්‍රගුණ කරනවා නම් ওই විහාර හතර ඒවා එපා කියලා කියන්නේ භාගතුන් වහන්සේ. ඒවා ඇති කරගන්න ඇති කරගත්තට ඒවට ඇලෙන්න එපයි කියලා කියන්නේ. මොකද ඇලුනොත් එහෙම අපි නැවතත් මේ සංසාරයට එළෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ පෙන්නනවා ඔන්න ඔය දිබ්බ විහාර ඔයකට කියන දිබ්බ විහාර කියලා. මේ ධාන හතර උපදවා ගන්න කියලා කියනවා. එතකොට අපි පළවෙනි ධානයෙන් යම් කිසි කෙනෙක් ඉඳලා ඒ චිත්තයෙන් මැරුණොත් එහෙම අපි ගිහින් පළවෙනි ධාන තලයේ උපදිනවා. පළවෙනි ධාන තලයේ තියෙන බ්‍රහ්ම ලෝක තුනක්. ඒ වගේම දෙවෙනි ධානයෙන් මැරුණොත් එහෙම දෙවෙනි ධාන තලයේ උපදිනවා. ඒකෙත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. තුන්වෙනි ධානයෙන් මැරුණොත් එහෙම අපි ගිහලා තුන්වෙනි ධානෙති උපදින තලයේ උපදින එකෙත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. හතරෙන් ධානයෙන් මැරුණොත් හතරෙන් ධාන තලයේ එහෙම නැත්නම් එතන බ්‍රහ්ම ලෝක දෙකක් තියෙනවා. ඔය දෙකේ තමයි උපදින්නේ එහෙමනම්. එහෙනම් ඒකයි කියන්නේ එහෙනම් ඒ තැනුත් දුකනේ. දුකින්දනේ මෙහෙම කියන්නේ. එහෙනම් දුක නිසාමයි භාගතුන් වහන්සේවත් අතාරින්නේ කියලා. එහෙනම් ඔන්න භාගතුන් වහන්සේ පෙන්නනවා සීලයක පිළිතලා මෙන්න මේ සමාධිය දිගට ප්‍රගුණ කරනකොට එයාට පළවෙනියට යන්න පුළුවන් ඉස්සල්ලාම යන්න පුළුවන් පහසෙම යන්න පුළුවන් ওই දිබ්බ විහාරවලට. හැබැයි ආලාරකාලාමලා ඒ දිබ්බ විහාරවලට ගියා කලින් හැබැයි දිබ්බ විහාර කියවට ඒවා ඒව තුල නිත්‍යභාවයක් තමයි ඒගොල්ලෝ ඇති කරගත්තේ. ඒකයි තියෙන වෙනස. භාග්‍යතුන් වහන්සේගේ ධාන සහ ආලාකර කාලාම ඒ උද්දකරම් පුත්තලාගේ ධාන අතර වෙනසක් තියෙනවා. ඒවා භාග්‍යතුන් වහන්සේ කවදාත් ඒකට ගැරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ඒවත් පදනම් කරගෙන මෙතන මේ අතහැරීම සිද්ධ කරන්න කියන කාරණා. දිබ්බ විහාරයට එන්න කියලා කියන්නේ. එතකොට ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ දිබ්බ විහාර වලින් එහාට යන්න ඕනේ. මොකද්ද දිබ්බ විහාර විතරක් නෙවෙයි ඒකත් එක විහාරයක්. වාසය කරන එක තැනක්, හිත වාසය කරන එක ස්ථානයක්. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුර්ථ ධානය. ඉතින් මේවා එක විහාරයක් භාගතුන් වහන්සේ පෙන්වන තව විහාරයක් වෙනවා. ඒකත් කියන ආනින්ජ විහාරය කියලා. ආනින්ජ විහාරය. ඉතින් මේ ආනින්ජ විහාරයේ අර නිත්‍යය කියලා ගත්ත කට්ටියක් ඉන්නා වෙනවා. ඒත් ඔය ආලාර කාලාම වල හැම නිත්‍යය කියලා ගත්ත භාගතුන් වහන්සේ එහෙම නෙවෙයි. මේවත් අනිත්‍ය වශයෙන් දැනගෙන මේවා දුක වශයෙන් දැනගෙන මේවා තමන්ගේ නොවන වශයෙන් දැනගෙන තමයි වඩන්න කියන්නේ. එතකොට ඒවට ගිහිල්ලා හිර වෙන්නේ නැහැ. හිර වුණත් එයා දන්නවා මේකෙන් මැරිලා ගියොත් කොහෙද උපදින්නේ? ආයෙත් දුක තැනක උපදින්නේ. ඒ හින්දා එයා ඒක අල්ලන්නේ නැහැ. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි භාවනා කරන ගැඹුරට භාවනා කරන අයට මේ අරූපාවචර ධානය වල හිර වෙනවා. එතෙන් මේ ආනෙන්ජ විහාර කියලා කියන අරූපාවචර ධානය වලට. එතකොට ආනෙන්ජ සප්පාය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඉතින් මේ පින්නතුන්ට එකක් කියවල බැලුවොත් තව විස්තර ගන්න පුළුවන් කොහොමද මේ ආනෙන්ජ විහාරය ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටියෙන් ලබා ගන්න පුළුවන්. ආ ආකාරයෙන් ඒකෙත් පෙන්නනවා. ඉතින් මේ විදිහට අර චතුත්ථ ධානය දක්වා යම්කිසි කෙනෙක් දිනු කරාම ඒ තියෙන චතුත්ථ ධානයේ තියෙන උපේක්ඛාව. ওই උපේක්ඛාව ඇතිලා තියෙන්නේ පින්නතුනේ නානත්ත් සංඥාවෙන් ඇති කරගත්තා උපේක්ඛාව. ඒ කියන්නේ මොකද්ද? නානත් සංඥා කියලා කියන්නේ අපේ කෙස්ලොම් නියදත් යන ආදී වශයෙන් මෙනෙහි කළා ඒ වගේන් හිත උපේක්ඛා තත්ත්වයටපත් වුණොත් ඒක වෙනම එකක්. ආනපානෙන් එහෙම අරගෙන ඇවිල්ලා ඒ අරමුණ ඇවිල්ලා එතනින් උපේක්ඛා කරගත්තොත් ඒක වෙන සංඥාවක් නිසා ඇති කරගත්ත උපේක්ඛාව. ඉතින් ඔය වගේ විවිධ ආකාරයෙන් අපිට පුළුවන් මේ උපේක්ඛාව ඇති කරගෙන මේ නානත් සංඥා වලින් ඇති කරගත්තා වූ ඒ උපේක්ඛාව චතුත්ථ ධානය කියලා අපි හඳුන්වනවා. එතකොට ඒක දිබ්බ විහාර වලට වැටෙනවා. මෙන්න මේ නානත් සංඥාවෙන් දින උපේක්ඛාව ඒකත් සංඥා උපේක්ඛාවක් බවට පත් කරගන්න එක තමයි ආනන්ද විහාරය කියලා කියන්නේ. එතන සංඥා ගොඩකින් උපේක්ඛා වෙන්නේ එක සංඥාකින් උපේක්ඛා වෙනවා. මොකක්ද ඒක සංඥාව? සමහර අය උපේක්ඛා වෙනම් පින්නතුනේ ආකාසෝ අනන්තෝ ආකාසෝ අනන්තෝ චතුත්ථ ධානයේ පදනම් කරගෙන මෙයා මේ ආකාශය අනන්තයි. දැන් අපි දන්නා පින්නතුනේ මේ ලෝකේ අපි ඉන්නකොට මේ කාම අරමුණුත් එක්ක ඇස කන දිව නාසය කය මේක ඔක්කොම ඇලි ඇලි ගැටි ගැටි ඇලි ඇලි ගැටි ගැටි තියෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද වලින් තියෙනවා. ඒතර ඒවෙන් අයින් වෙලා කාමයන්ගෙන් අයින් වුණාට පස්සේ එයාගේ හිත අකුසලයන්ගෙන් අයින් වුණාට පස්සේ දස අකුසලයෙන් අයින් වුණාම එයාගේ හිත පළවෙනි ධ්‍යානට එනවා. ඒතකොට ඒකත් අතහැරලා දෙවෙනි ධ්‍යානට ප්‍රීතිය, තුන්වෙනි ධ්‍යානට සුඛය, ඔහොම අතහැරගෙන අතහැරගෙන උපේක්ඛාවට ආවා. එහෙනම් මේ උපේක්ඛාව තියෙන පින්නතුනේ මේ අපේ රූපය ගැන ඇත්තටම උතුණු උපේක්ඛාවක් තියෙන්නේ. අපි දන්නවනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් තියෙනවානේ. එතකොට අපි මේ යම්කිසි රූපයක් ගැන තියෙන උපේක්ඛාව තමයි ඇති කරගෙන තියෙන්නේ. එහෙනම් රූපය කියන එක ගැන උපේක්ඛාව තිබ්බට පින්නතුනේ ඕකත් අපි අතහරින්න ඕන. දැන් අපි මේ කය ගැන හිතන්නකො කල්පනා කරන්නකො. මේ කය ගැන මහා පුදුමාකාර විදිහට අපි ඇලීමක් මෙහෙම තියෙද්දි තියෙනවා. මේකේ රිදෙනවා කියනවා, මේක මෙව වෙනවා තියෙනවා. ඉතින් මේවත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි අපි කයත් එක්ක ඉන්නවා. මේ චතුත්ථ ධානයට ගියාට පස්සේ මෙයාට මේ කය ගැන තියෙන්නේ රූපය ගැන තියෙන උපේක්ඛාව. ඊට පස්සේ හැබැයි මේ උපේක්ඛාව තියෙන්නේත් මොකක් පිළිබඳවද තාම රූපය පිළිබඳවයි. එහෙනම් තාම කතා කරන්නේ මෙයා රූපය. එහෙනම් රූපේ කතා කරපු කෙනා දැන් මොකද කරන්නේ? රූපේ කතා කරපු කෙනා එයා රූපේ සම්පූර්ණම අතහරිනවා. එහෙනම් රූපේ බැහැගෙන ඉන්නේ. ආකාශෙනි පින්නතුනේ. ඒක නිසා තමයි අපි ආකාසානං ඡායතෙන්ට යන්නේ. එතකොට ආකාසානං ඡායතනෙ කියලා කියන්නේ ආනෙන්ජ විහාරය කියලා කියන්නේ හෙල්ලෙන්නේ නැහැ සෑහෙන කාලයකට. මේ ආකාසානංචායතනේ මේ නිර්වාණයට තියෙන ಗುಣ යම් කිසි විදිහකට තියෙනවා නිවන නෙවෙයි. නමුත් ඒ ගුණයන් ওই ධානවල තියෙන හින්දා එයාට හිතෙනවා මම නිත්‍යයි කියලා. නම් ආකාසානංචායතනේ මේ තියෙන රූපේ අයින් වෙච්ච තැන තියෙන හිස් ස්වභාවයට හිත එහෙම නැත්නම් ආකාශයේ හිත යොමු වෙලා මේ අනන්ත ආකාශය තුළ හිත යෙදෙනකොට ඔන්න හිත වාසය කරන් තව තැනක් හම්බුණා. මොකද්ද? ඒක තමයි ආනන්ද විහාරයේ පළවෙනි විහාරය මේ ආකාසානංචායතනෙ. ඉතින් ආකාසානංචායතනෙ ඉන්න කෙනෙකුට ආකාසන් එතන ආකාශය දැනගෙන තියෙන්න එපේ. ඉස්සල්ලා දැනගත්ත රූපය දැනගත්තා දැන් ආකාශය දැනගෙන ඉන්නවා. මොකෙන්ද මේ දැනුවත් වෙන්නේ? අන්නේ දැනුවත් වෙන්නේ පින්නතුනේ විඥානේ. මොකද විඥානේ ස්වභාවය විඥානය ගැන පෙන්වන්නේ විඥානනය කරනවා කියන එකනේ. දැනගන්නවා. සුඛයි කියලා දැනගන්නවා, දුකයි කියලා දැනගන්නවා, රූපේ කියලා දැනගන්නවා. ඒවත් දැන දැනුවත් භාවය. එහෙනම් මේ ආකාශයත් දැනුවත් වෙලා තියෙන්නේ කියන කාරණාව. එයාට තේරුම් ගියොත් අනන්ත විඥානය එහෙම නැත්නම් මේ දැනුවත්භාවය කියන එක තුල තමන්ගේ හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. එහෙනම් ගන්න තියෙන එක අරමුණයි එතකොට මොකද්ද? ඒක තමයි විඥානංජ විඥානය අනන්තයි කියන අරමුණ තියෙන්නේ. එතකොට මේවා විඥානය අනන්තයි කියන අරමුණේ එයාගේ හිත බැහැ ගන්නවා ඒ තුළ හිත සමාධිගත වෙනවා අන්න ඒකට කියනවා විඥානං ඡායතනය කියලා. ඔන්න තව විහාරයක්. හිත වාසය කරන තව තැනක්. හැබැයි ඔතනත් සැපයිද? නැහැ. ඇයි? එතනත් දුක තියෙන තැනක එතනත් මැරිලා මේ වුණාට පස්සේ අපි නැවත සතර පාය ආදී තැන් වලට යන්න පුළුවන් මාර්ගඵල ලැබෙන්නේ නැත්තම්. ඊළඟට තියෙනවා තුන්වෙනි ධානය. තුන්වෙනි තැන අරූපාවචර ධාන වලින් තුන්වෙනි එක. ඒක තමයි අර අපි අල්ලාගෙන ඉන්නේ කොහොම වුණත් පින්නතුනේ සංඥාවක්. එතකොට මේ රූපය කියලා අල්ලාගත්තේ සංඥාවක් ඊළඟට අපි අල්ලා ගන්නවා ආකාශය කියන සංඥාව. දැන් විඥාණයෙන් මේව අල්ලාගෙන ඉන්නේ මේ සංඥාව. ඉතින් පින්නතුනේ සංඥාවේ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ පෙන්න පේන පින්දුපම සූත්‍රය. මොකද්ද කියන්නේ? සංඥාව මිරිගුවක් වගේනේ. මිරිගුවක්. දැන් ඈතට තියනවා කියලා පෙවුනට දැන් අපේ මේ කයවල් අපි මේ තියෙන දේවල් තියනවා තියනවා තියනවා තියනවා කිය කිය අර අතන තියනවා මෙයා ඉන්නවා අරයා ඉන්නවා කිව්වට අපිම බෙදලා බෙදලා බැලුවොත් වෙන් කරලා බැලුවොත් කුඩා කොටස් කරලා බැලුවොත් එතන එහෙම කෙනෙක් ඉන්නවද කියලා බලන්න. නෑ එතන තියෙන අංශු සමූහයක එකතුවක් විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදිච්ච මේ දෙක එකතුවක් තියෙන මිසක් එහෙම දෙයක් එතන නෑ. අපි දාගත්ත දෙයක් අපේ හිතේ වැඩ කරනවා. ඒක තමයි මේ සංඥාව. ඉතින් සංඥා මිරිගුවක්. එහෙනම් මෙහෙම සංඥාවක් නෑ. මේ අල්ලගන්න නේද? මේ ආකාශය කියලා අල්ලගන්නවත් එහෙම නැත්නම් විඥාණයෙන් මේ අල්ලගන්න කිසිම මේ විදිහට නිත්‍ය සංඥාවක් නැහැ. මේතන ඔක්කොම තියෙන මේ සංඥාව කියලා එකක් ඇත්තේ නැහැ කියලා යට අවබෝධ වෙනකොට අන්න එයාගේ හිත යනවා ආකින්චඤ්ඤායතනෙට. ආකින්චඤ්ඤායතනය කියලා කියන්නේ එහෙනම් ආකින්චඤ්ඤායතෙන් තමයි කිසිවක් නැහැ කිසිවෙක් නැහැ නැත්ති කිංචි මොකක්වත් නැහැ කියලා හිත අල්ලනවා එතකොට මොකක්වත් නැහැ. ඉස්සල්ලා ඇත කියලා ගැල්ලුවා දැන් නැත කියලා අල්ලගෙන ඉන්න. මොකක්වත් නැහැ. එහෙනම් රූපයක් තිබුණා දැන් රූපයක් කියලා එකක් නැහැම. එහෙනම් නැහැ කියලා අල්ලගත්තාම එයාගේ හිත ආකින්චඤ්ඤායතනෙ තුල සමාධිගත වෙනවා. ඊට පස්සේ ආකින්චඤ්ඤායතනෙ මොකද වෙන්නේ පින්නතනේ? ආකින්චඤ්ඤායතනෙත් අල්ලගෙන ඉන්න අය සංඥාවක් මොකද්ද? සංඥාවක් ඇත්තේ සංඥාවක් නැහැ කියලානේ කියන්නේ. ඉතින් සංඥාවක් නැහැ කියලා සංඥාවක් අල්ලගන්නවා. ඒක හොඳට තේරුම් ගන්න ඕන තැන. දැන් ඔන්න බලන්න අපි මෙතන ඉන්නවා. දැන් එහෙනම් අපි මෙතනින් ගියාට Taman දැන් බලන්න මෙතනින් එළියට යනවා. පුටුවක වාඩිලා ඉන්න Taman එතන හිටියා ඉස්සෙල්ලා ඊට පස්සේ Taman එතනින් ගියාම එතන එහෙම පුජ්‍යලයක් දැන් නැහැ. එහෙනම් ඉස්සෙල්ලා අල්ලගත්ත කෙනෙක් ඉන්නවා කියලා දැන් අල්ලගන්න කෙනෙක් නැහැ කියලා. එහෙනම් නැහැ කියලාත් එයාට සංඥාවක් තියෙනවා. එහෙනම් ඇත්ත කතාව තමයි සංඥාවක් ඇත්තෙත් නැත. නැත්ෙත් නැත. ඒක තමයි නේව සංඥා නාසඤ්ඤා කියන්නේ. එහෙනම් මෙන්න මෙයා නේව සංඥා නාසඤ්ඤායතනේ අල්ලගෙන ඉන්නා. ඔතන ගිහිල්ලා මැරුණොත් එහෙනම් මහා කප්ප 84000ක් මේ පෘථුවිය ඇතුළු මේ ඔක්කොම විනාශලා යන 84000ක් වාරයක් ඒත් එතන ඉන්න ඒ බ්‍රහ්මයා එහෙම නැත්නම් අපි තමයි අපි උතෙන්වත් ගිහිල්ලා තියෙනවා. අපි ඉන්න එතනදී. ඒකයි ඔය නිත්‍ය වශයෙන් ගන්න එපා කියලා කියන්නේ. බුද්ධ කරාම්පුත තාම ඉන්න බුදුහාමර බණක් කියා ගන්න බෑ. බලන උද්දකරම් පුත් ධාලාර කාලම්දියා ගන්න බෑ මොකද ඒගොල්ලෝ ඉන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඉතින් මෙන්න මේ ආනෙන්ජ විහාරයේ නරක නැහැ. හැබැයි ඒවා නිත්‍ය වශයෙන් ගන්න එපා. ඒ භාගතුන් වහන්සේ පෙන්වන්නේ මමත් මේ වගේ ඉන්නවා. මේ ආනෙන්ජ විහාරයේ ඉන්නවා. හැබැයි භාගතුන් වහන්සේලා මේ අවබෝධ කරගත්තු උත්තරේ ඉන්නේ ඒ වගේ මේවා අවබෝධ කරගෙන මිසක් ඒවා නිත්‍යයි කියලා අල්ලාගෙන නෙවෙයි. ඒවා දැනගෙනයි ඉන්නේ. අපිට පුළුවන් යකඩයක් නේද රත් වෙලා තියෙනවා නම් අපි ඕක පරිහරණය කරන්න පුළුවන්. ඒක පිච්චෙන්නේ නැතුව. හ්ම් පිච්චෙන්නේ නැතුව පරිහරණය කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ විදිහට ආනෙන්ජ විහාරය තුලත් මේ ඉන්න පුළුවන් අපිට. අපේ හිත තියෙන්න පුළුවන් තව තැනක් තමයි ආනෙන්ජ විහාරය. එහෙනම් ආනෙන්ජ විහාරය තියෙන්නේ අරූපාවචර මේ බ්‍රහ්ම ලෝකවල තමයි ඔය ඉපදෙන්නේ අරූපාවචර ධානය කියලාත් මේවට කියනවා. එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා දිබ්බ විහාර. ඊළඟට ආනන්ද විහාර. ඊළඟට පින්න තුනේ මේ බ්‍රහ්ම විහාර කියන එක හරිය අදගත් ඒක බ්‍රහ්ම විහාර. එහෙනම් මේ බ්‍රහ්ම විහාර හතරක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ අප්‍රමාණය තමයි බ්‍රහ්ම විහාරයන් කියලා කියන්නේ. එතකොට පින්නතුනේ මේකත් හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මීට කලින් මම ධර්මදේශනා වගයක් කරලා තියෙනවා. ඉතින් මේ ධර්මදේශනාවල මේ මෙත්තා ප්‍රමාණය, කරුණා ප්‍රමාණය, මුදිතා ප්‍රමාණය, උපේක්ඛා ප්‍රමාණ වලට කොහොමද අපේ හිත අරගෙන යන්නේ කියන කාරණා දේශනා කරලා තියෙනවා. නමුත් මම අද කෙටියෙන් පොඩ්ඩක් නැවතත් මතක් කරන්න. මොකද මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා කියන්නේ? අපි මේක සරල උදාහරණයක් ගමු. සරල සරල උදාහරණයකින් මේක පැහැදිලි කරන්න බලමු. දැන් ඔන්න පින්නතුනේ පුද්දලි පුජ්‍යලයක ඉන්න පාරායනේ හුඟක් දරිත්‍රාවෙන් යුක්ත පුජ්‍යලේ ඒ මනුස්සයාට කණ්ඩත් නැහැ හරියට අඳින්නත් නැහැ. ඉතින් ඔයගොල්ලෝ පාරේ වැඩට එහෙම ගිහිල්ලා යනකොට ඒ පුජ්‍යලව දකිනවා. දකිනකොට ඔයයන්ට හිතෙන අනේ මේ මනුස්සයාට කණ්ඩ මොන හරි ගිහින් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඇඳුමක් ගිහින් දෙන්න ඕන කියලා චිත්තයක් පහළ වෙනවා. ඒ චිත්තේ පහළ වෙනාට තව ගිහින් දීලා නැහැ පින්නතුනේ. අන්න එහෙම හිතක් පහළ වෙන එකට කියනවා මෙත්තාව කියලා. එයාගේ අර හැබැයි දැක්කේ මොන දුකද? එයාගේ මේ ලෞකික දුකයි දැක්කේ හැබැයි ඈ හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට ලෞකික දුක දැකගෙන තමයි ඒ විදිහට මෙත්තාව ඇති උනේ. ඒ කියන්නේ යට බඩගිනි. ඇඳුමක් නැහැ. ඊළඟ දවසේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? තමන්ගේ තියෙන බත් පාර්සලයයි ඇඳුමකුයි යාට දන් දෙනවා. දුන්නා. අතහැරියා. මොකක් දැනගෙනද? අලෞකික දුක දැනගෙන අතහැරීමක් සිද්ධ කරනවා. අන්න එතන අතහැරීමත් එක්ක අනේ මේ මිනිස්යාට මේ දුක දකින්න මිනිස්යාට මොන හරි දෙන්න ඕනේ. දැන් ඔන්න එයා ගිහින් දෙනවා. ආන් ඒ දෙන එක තමයි කියන්නේ කරුණාව කියලා. කරුණාව. ඊළඟට ඒ මිනිස්සයා දැන් මේ කමිසෙ ඇඳගෙන එහෙම නැත්නම් ඇඳුම ඇඳගෙන අර බත් එක කනකොට අපිට පුදුමාකාර සතුටක් එනානේ. හිතේ සතුටක් එන්නේ. ආන් ඒකට කියනවා මුදිතා කියලා. කියන්නේ අනුන්ගේ සැපේදී තමනු සතුටු නම් මොකද Taman දන්නා බඩගින්න ඉන්න වෙලාවක සීතලේ ඉන්න වෙලාවක ඇඳුමක් හම්බුනාම කණ්ඩ හම්බුනාම Taman කොච්චර සතුටු වුණාද? ඒ සතුට ඒ තියෙන සැනසෙල්ල, ඒ තියෙන සුඛය, ඒ සැපය අරය ලබනවා කියලා තමන් සතුට වෙනවා. ගොඩක් දෙනෙකුට ඕක නෑනේ නේද? නේද? මේකට කියනවා මුදිතාව කියලා. උපේක්ඛාව කියන්නේ මොකද්ද වෙනතරේ? උපේක්ඛාව කියලා කියන්නේ මේ මිනිසයා ඔගොල්ලෝ දුන්නාට පස්සේ ආහත් මෙහාට යනකන් ඉඳලා ටක් ගාලා එයා ඒ ඇඳුමත් විකුණනවා බත් පාර්සලෙත් විකුණනවා කාට හරි. අන්න ඔයාලගේ හිත සැලුණා නම් අන්න උපේක්ඛාවක් නැහැ. සැලෙන්නේ නැත්තම් මනාව නම් ප්‍රශ්නයක් නැත්නම් අනුපෙක්ඛා තියෙනවා. හැබැයි පින්නතුනේ ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව ඒවා ලෞකිකයි. ලෞකිකයි කියලා කියන්නේ මේ ලෝකයට එක්ක සම්බන්ධයි. හැබැයි මේ විදිහට භාගතුන් වහන්සේ පෙන්න මේ ලෝකෝත්තර මාර්ගයත් එක්ක යන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒවා අප්‍රමාණයන් කියලා පෙන්නයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අර තියෙන භෞතික දුක ඒ දන් දෙන්න කියලා කිව්වා කියනවා. නමුත් භාගතුන් වහන්සේ පෙන්වන දුක ඊට වඩා වෙනස් මේ හැම කෙනෙක්ම සල්ලි තිබ්බත් ඉන්නේ දුකේ. නැතත් ඉන්නේ දුකේ. ඉතින් ඔබ අප හැම කෙනෙක්ම ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සනේ. ඒ කියන්නේ අපි ඉපදුනා නම් ජරාවටපත් වෙලා ව්‍යාධයටපත් වෙලා මැරෙනවාමයි. ඔබත් මැරෙනවා මාත් මැරෙනවා. මේ රටේ ලෝකේ මේ ඔක්කොගෙම ඉන්න මේ හැම සත්‍යයම ඔය ධර්මතාවලට යටයි. බ්‍රහ්ම ලෝකීටියත් ඒක තියෙනවා. බ්‍රහ්ම ලෝකවල ජරා ධර්මේ නැතුණාට ඒගොල්ලොන්ට තියෙනවා දැන් ධාන පිරියනවා කියලා කියන්නේ ඒ ධාන ජරාවටපත් වෙනවා කියන එක. අපිව ජරාවටපත් වෙන්නේ මොනවාද? අපේ මේ කයනේ රූපේනේ. අරගොල්ලොන්ගේ ධානයේම ජරාවටපත් වෙනවා. එතකොට එහෙනම් මේවා හැමෝටම පොදුයි පින්නතුනේ. එහෙනම් මේ දුක විඳිනවනේ අර පාරේ ඉන්න මිනිස්සුත් දුක විඳින්නේ මේ අපි මහ ලොකු රීතයන්ට අපි දුක විඳින්නේ නැහැ කියලා සාපේක්ෂව අපිට කන්න තියෙනවා අර මනුස්සර කන්නත් නැහැ කිව්වත් පින්නතුනේ අපිත් ඉන්නේ අර බෝට්ටුවේ දුක බෝට්ටුවේ අරයත් ඉන්නේ දුක බෝට්ටුවේ එයාගේ තියෙන ප්‍රශ්නේ තමයි අපි වගේ සසරේ දන් දීලා නැති ඉන්නේ එයාට කන්න හම් වෙන්නේ අපිට දන් දීලා තියෙන ඉන්න අපිට කන්න හම් වෙනවා ඒකයි වෙනස තියෙන්නේ අපි හැබැයි ඔක්කොම ඉන්නේ එක බෝට්ටුවේ එකම දුකේ ඉන්නේ එහෙනම් මෙන්න මේ දුක කියන මේ පොදු කාරණේ එහෙම නැත්නම් මේ සත්‍ය තුල අපි ඉන්නවා කියලා දැනගත්තාම අනේ මේ සත්‍යෝ මේ දුකෙන් මේ සංසාර දුකෙන් අත මිදෙත්වා කියලා හිතෙනකොට ආන් එතකොට තමයි මෛත්‍රී අප්‍රමාණ වෙන ඒ මෛත්‍රිය වෙන්නේ සියලුම සත්‍යයන්ට එක හා සමානව අම්මා තාත්තා කියලා වෙන් කරන්නේ ඔක්කොටම එක හා සමානව. එහෙනම් ඒකට කියනවා මෙත්තා අප්‍රමාණය කියලා. අප්‍රමාණ උතුරු නැගෙනහිර දකුණු බටහිර උඩ යට මේ හැම දිශාවලටම සියලු සත්‍යයන්ට මේක පතිරවනවා. ඉතින් මේ කාලේ බලන්න මොන තරම් දුකකද ඉන්නේ මේ හැම කෙනෙක්ම. ඒ හැමෝටම මේ මෙත්තාව පතිරවන්න අපිට පුළුවන්. මේ දුකේ ඉන්නේ මේ වගේ රෝග විසන ඔක්කොටම තියෙනවා. ජරා ජාති වුණා නම් ජරා වෙලා, ලෙඩ වෙලා, මැරිලා යනවා කියන කාරණාව. ඔබ අප හැම කෙනාටම පොදුයි. මේ ගැන හිතලා ඔක්කොටම එක හා සමානව. අනේ මගේ අම්මා තාත්තා විතරක් නිදුක් ඇත්තා කියලා හිතන්නේ නැතුව. ඔක්කොම දරුවෝ විතරක් නෙවෙයි මේ හැම කෙනාම එකේ ඉන්නේ. මේක දැනගෙන මේක කරනවා නම් මේක කියනවා මෙත්තා ප්‍රමාණය කියලා. එතකොට එතන කරන්නේ දුක්ඛය අවබෝධ කරගෙන මේ මෙත්තා පතුරවීම තමයි මෙත්තා ප්‍රමාණය කියලා කියන්නේ. ඒතර භාගතුන් වහන්සේ මේ විහරණේ හිටියා. අපිටත් පුළුවන් මේක කරන්න. දුක්ඛය අවබෝධ කරගෙන දැනගෙන මේක කරනවා. ඒ වගේම දුක්ඛ සමුදය දැන් දැක්කනේ අර ගිහින් දුන්නනේ අර හිඟන්නට. එහෙම නැත්නම් අර මිනිස්සයාට ඒතර අතහැරීමක් කරලානේ. එහෙනම් තණ්හාව අතහැරලා අන්න මෙන්න මේ දුකෙන් ඉඳෙන සත්‍යයට තමන්ගේ තියෙන මේ තණ්හාව කියන එක අතහැරලා මෙන්න මේ ක්‍රියාවක් එයා සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් තණ්හාව අතහැරලා මේ සියලු සත්‍යෝම සුවපත් වේවා කියන චේතනාවෙන් බලන ධර්මදේශනා කරනකොට භාගතුන් වහන්සේ එතන තියෙන මහා කරුණාව අනේ මේ දුක්ඛයේ ඉන්නවා කියලා විතරක් හිත හිතා ඉන්න එක මෙත්තාව. ළඟට ගිහිල්ලා බන කියලා ඒ දුකෙන් ගලව ගන්න උපකාර කරන එකට කියනවා එහෙම කියන චිත්තයට කියනවා කරුණාව කියලා. ඒකනේ භාග්‍යතුන් වහන්සේට දේශනා කරන මහා කාරුණිකයි කියලා. උන්වහන්සේ දිවා රාත්‍රියේ නැතුව මොනතරම් වේදයක් හැම චිත්තක්ෂණයක් ගානේව උන්වහන්සේගේ සුඛ විහරණයක් ගැන හිතුවේ නැහැ. මේ සියලු සත්‍යයන් මේ සංසාර දුකෙන් එක තමයි බුද්ධ රාජකාරිය. කල්පක කීයක් දන් දුන්නද? තමන්ගේ භාර්යාව කීයක් දන් දීලා තියෙනවද? දැන් යශෝදරා විතරක් ලක්ෂ කෝටි වාර ගණන් දන් දීලා තියෙනවනේ. යක්කුන්ට කන්න දීලා තියෙනවා. ඒ වගේම 16ක් විදිහට දීලා තියෙනවා. මේ කාර්යයක් විදිහට. තව ස්වාමියෙකුට භාර්යාව විසින් දෙහිද්ද. ඒ වගේම රාහුල කුමාරයා අපි දැන් එක જાතක විතරයි. නමුත් මේකේ තියෙන ධර්මයෙන් කෝටි ලක්ෂ වාර ගණක් මේ දන් දීලා තියෙනවා. තමන්ගේ දරුවා දන් දීලා තියෙනවා මේ බුද්ධත්වයෙන්. තණ්හාව දුරු කරලා තියෙන හැටි හිතන්න බලන්න කොහොමද කියලා. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ ඒ අතහැරලා දැන් සමහර ලාට එක පුජ්‍යලයකනේ 70ම ගානක් උන්වහන්සේ පයින් ඇදලා තියෙනවනේ ධර්ම දේශනා කර. කරුණාව. මෙත්තා කරුණා. ඒතර කරුණා අප්‍රමාණයි අපේ චිත්තෙන් අපි වාඩි වෙලා. එහෙනම් මේ තණ්හාව අපි දුරු කරගෙන අපි අපි ළඟ තියෙනවා එක එක කෙලෙස් මේවා අයින් කරගෙන අයින් කරනවා කියලා කියන්නේ අපේ තණ්හාව දුරු කරගන්නවා. ඒ දුරු කරගෙන අපි කියනවා මේ සියලු සත්‍යම සුවපත් වේවා කියලා. එහෙනම් දුරු කරගත්ත හිතෙන් කරනකොට ඒකට කියනවා කරුණාව මොකද තණ්හාව අතහැරලා කරන්නේ දුක්ඛ සමුදය අවබෝධ කරගෙන තමයි සියලු සත්‍ය කෙරෙහි ඒක අපි සිද්ධ කරන්නේ. ඉතින් අපේ තණ්හාව අයින් වෙනවා කියලා කියන්නේ අපි මේ ලෝකයේ ගොඩක් දෙනෙකුට සිත සාන්ති සලසනවා කියන එකනේ. දැන් දේවල් අත්පත් කරගන්න අත්පත් කරගෙන ඉඩකඩම් යාන වාහන අත්පත් කරගන්න අත්පත් කරගෙන අනිත් කට්ටියගේ දේවල් අපි අල්ලගෙන ඉන්නේ. ඉතින් මට පොඩි ගයක් තිබුණා මට පොඩි වාහනයක් තිබුණා නම් මට පොඩි දෙයක් තිබුණා නම් ඉන්න තැන පොඩ්ඩක් තිබුණා නම් අර අල්ලගෙන නැහැ නේ කවුරුවත්. ඉතින් එහෙනම් අනිත් ඔක්කොටම දන් දීලානේ තියෙන අතහැරලානේ තියෙන්නේ. ඉතින් බලන්න රහතන් වහන්සේලා ගහක් මුලකට එලා මොන තරම් සැනසෙල්ලෙන් ඉන්නවද එකක්වත් අල්ලගෙන නැහැ. ඔක්කොම ඔබලට අපිට එපා එකක්වත්. මේ කය පරිහරණය කරනවා මොකක් හරි විලි වහගෙන ඒ වගේම කන්න දෙයක් හම්බෙන එකක් අරගෙන බෙහෙත් ටිකක් අරගෙන මේක ගහක් මුල හරි තියලා මේක පරිහරණය කරනවා නිවන් දකින්න එච්චරයි. මෙත්තා කරුණා මේ දෙයට ඊළඟ දෙනම් මුදිතාව. මුදිතාව කියලා කියන්නේ තණ්හාව අයින් කරාම එන්නේ මොකද්ද? නිවනනේ. එහෙනම් නිවන අවබෝධ කරගන්නේ කොහොමද? එහෙනම් නිවන අවබෝධ කරන්නේ පළවෙනි මාර්ගඵලයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් සම්පූර්ණ වෙන අරියත් ඵලයේදී. සෝපතිශේෂ පරිණිරවාණේ අනුපාදශේෂ පරිණිරවාණේ ඉතින් එතනින් එහාට ගියා. ඉතින් මෙන්න මේ ඵල සමාපත්තිය වලට ගිහින් යම්කිසි කෙනෙක් සෝවාන් ඵල සමාපත්තියට ගිහිල්ලා මෙන්න මේ ඵල සමාපත්තිය සුවය සියලු දෙනාටම ලැබේවා කියලා හිතනකොට තමන් එතකොට ඒක භුක්ති විඳමින් අනිත් අයට කියනවා මේක ලැබේවා කියලා. ආන් එතකොට කියනවා ඒකට මුදිතා ප්‍රමාණය කියලා. සකදාගාමි කෙනෙක් නම් සකදාගාමි ඵල සමාපත්තියට ගිහිලා හිතනවා මේ මුළු ලෝකෙටම මේ සියලු දෙනාට මේ ඵල සමාපatti සුවේ ලැබේවා. ඒකෙන් පිරියෙන්නේ නැතු වෙන රහතන් වහන්සේත් එහෙමයි. බුදු කෙනෙක් කොහොමද මේක හිතන්නේ? බුදු කෙනෙක් හිතන්නේ මේ සියලු ශ්ලෝක සත්‍යෝ මේ තියෙන නිර්වාණය සාක්ෂාත් කරගෙන මං ලබාගත් මේ නිර්වාණයම අනිත් අය සාක්ෂාත් කරගෙන සැනසෙත්වා කියලා. ඉතින් අන්න ඒ විදිහට මුදිතාව එනං උපේක්ඛාව කියලා කියන්නේ උපේක්ඛා කියලා කියන්නේ පින්නතුනේ අපේ හිතට රාග දෝෂ මෝහ මොකක්වත් හිත හොල්ලාගන්නේ නැතුව ඉන්න එක. ඉතින් ඒක අප්‍රමාණව හිත මොකක්වත් හිත හොල්ලාගන්නේ නැත්නම් අන්න යා හරියට බලකොටුවක් ඇතුලේ ඉන්න මුරක බරකොටුවක් ඇතුලේ ඉන්න ආරක්ෂිතෙක් වගේ බලකොටුවට රාග දෝෂ මෝහ ආවට යා ඒත් එක්ක ෆයිට් කරන්නවත් එහෙම නැත්නම් සටන් කරන්නවත් යන්නේ ඒවන් එන්නේ නැති එකම හොඳයි කියලා හිතන ආවත් ඒව ගණන් ගන්නෙත් නැහැ. උපේක්ඛාව. ඉතින් මෙන්න මේ අප්‍රමාණ හතර භාගතුන් වහන්සේ වෙන. ඒකට කියනවා අප්‍රමාණ හතර කියලා. එතකොට භාගතුන් වහන්සේ මෙත්තා අප්‍රමාණේ කරුණා අප්‍රමාණේ මුදිතා අප්‍රමාණේ උපේක්ඛා අප්‍රමාණේ මේ බ්‍රහ්ම විහාරය තුල හිටියා. ඒ වගේම පින්නතුනේ අන්තිම විහාරයේ භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඒක තමයි මේ ආර්ය විහාරය කියන එක. ඒක ඉස්සල්ලා කාරණාවෙත් පෙන්නනවා. ඔය මුදිතා ප්‍රමාණයට යනකොට. අරිය විහාරයේදී පෙන්වන්නේ තමන් ලඟවාගත්ත මාර්ගඵල සමාපත්තියන. තේ යම් කිසි කෙනෙක් මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්නකොට පින්නතුනේ. එයා ලබනවා මග්ග ඥානය කියලා එකක්. ඊළඟට එයා ලබනවා ඵල ඥානය කියලා එකක්. මේ මග්ග ඥානය ලැබෙන්නේ එකපාරයි. අභිධර්ම විස්තර කරන්නේ ඒක ලැබෙන්නේ එකපාරයි. හැබැයි ඵල ඥාන ගොඩක් ලැබෙනවා. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය සෝවාන් ඵලයේ ලැබුණට පළවෙනි සැරේට අවබෝධෙන්නේ මග්ග ඥානෙද? ඒ තියෙන මේ මග්ග ඥානයේ තියෙන ප්‍රඥාව ඉතාමත්ම ශක්තිමත් ප්‍රඥාවක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා සතර අපායට යන කර්ම සියල්ලම අහෝසි කර්ම බවට පත් කරනවා. තව උපරිම ආත්ම භාව හතකට සීමා කරනවා තමගේ සංසාරේ. උපරිම. ඉතින් අන්න ඒ ඵලය ලබා ගත්තට පස්සේ එහාට ඒ ඵල මග්ග ඥාණයෙන් ඵල ඥාන ලැබෙනවා මේ ඵල ඥාන ගොඩාක් ලැබෙනවා කෝටි ප්‍රකෝටි ගණන් මේ ඵල ඥාන ලැබ ලබා දිගට ඒක ප්‍රත්‍යක්ෂාවෙන් Tamanට ඉන්න පුළුවන් ආන් එහෙම ඉන්නවා නම් කෙනෙක් ආන් එකට කියන ඵල සමාපත්තිය කියලා ආන් මේ ඵල සමාපත්තියෙන් ඉන්න කෙනා තමයි මේ හරි විහාරී එහෙනම් සෝවාන් ඵලය විතරක් නෙවෙයි සකදාගාමි ඵලේ අනාගාමි ඵලේ අරිහත් ඵලේ මේ සමාපatti සුවය වල ඉන්න. එහෙනම් භාග්‍යතුන් වහන්සේත් එහෙනම් උන්වහන්සේත් රහත් වෙලා නින්නේ. උන්වහන්සේ සම්මා සම්බුදුවරේ. එහෙනම් මේ සම්මා සම්බුදුවරයෙක් ඉන්න ඒ සමාපත්තිය අපිට වඩා හුඟා අපිට හිතන්නත් බැරි තරම්. ඉතින් ඒ සමාපatti සොයන්න වල ඉඳගෙන හිටියා. එහෙනම් දැන් මේ පින්නතුන්ට පැහැදිලි ඇති. අපේ ජීවිතේ අපේ ඉන්නවා නම් අපේ ගේ ඇතුලේ නෙවෙයි කොහේ හිටියත් ඒ භෞතිකව අපි මේ ශරීරයේ තියලා ඉන්න විහාරය තමයි ඒක. හාමුදුරුවෝ විහාරය කියලා ඉන්නේ දැන්. මේ විහාරය ඒක වුණාට අපි අපේ චිත්තය නවත්තන විහාර හතරක් වන්න පෙළන භාගතුන් වහන්සේ දිබ්බ විහාර ඒ වගේම බ්‍රහ්ම විහාර ආනෙන්ජ විහාර අරිය විහාර එනම් මේ විහාර තුල අපේ චිත්තය තැම්පත් කරගෙන මේ විහාර භාවිතා කරගෙන මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් මේ සංසාරේ කෙටි කරගන්න මේ තියෙන විහාර භාවිතා කරමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කිවින් ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා